පුනරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දස් නමසය අනු තුන වසරේ ජුනි මාසේ විසි හතර වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තක සමග වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. අද අපි ආරාධිත අමුත්තා රත්නශ්‍රී විජේසිංහ ප්‍රවීණ කවියා. දැන් කවියක් සහ ගීතයක් අතරත් යම් යම් සමානකම් වගේ වෙනස්කමක් තියෙනවා. දැන් මොකද හැම කවියක්ම ගීයක් වෙන්නේ නැහැ. නමුත් හැම ගීයකම හොඳ කාව්‍යමය ගුණයක් තියෙන්න ඕනේ. මොකද මේක තමයි ගීතයේ තියෙන අර්ථ సౌందර්යය කියලා අපි හඳුන්වන්නේ මේ කාව්‍යමය ගුණයට. ඒ නිසා ගීත රචකයෙක් අනිවාර්යයෙන්ම කවියෙක් හොඳ කවියෙක් වෙන්න ඕනේ. දැන් අර්ථ సౌందර්යය ඔබ කියන විදිහට ගීතයකින් අනිවාර්යයෙන්ම නිරූපණය විය යුතු නම් දැන් නැලවිලි ගීයෙන් කුමක්ද නිරූපණය වන අර්ථය විශේෂයෙන්ම හැම ගීතයකම අර්ථයක් තිබිය යුතුද මම හිතන්නේ චන්දන තියෙන්න ඕනේ කියලා මොකද හැම කලාකෘතියක්ම අර්ථ මූලිකයි ඊට පස්සේ సౌందර්ය නිෂ්පාදනයේ රස නිෂ්පත්තියක් වෙන්නේ මේ අර්ථය ආශ්‍රය කරගෙනයි. අර්ථය මූලිකයි කියන එක අදහස් වෙන්නේ නැහැ නිකන් වචන ගොඩක් ලියලා මොන හරි ගැඹුරු තේරුමක් කියව ඵලයේ ගියක් වෙනවා කියලා. ඒක කාව්‍යමය ගුණේ තියෙන්න ඕනේ. රස නිෂ්පත්තියක් කරන ඕන රසයක් අපට දැනෙන්න ඕනේ. මේ කාරණේ කරන්න ගීත රචකයා භාවිත කරන්නේ වචන. වචන ආශ්‍රයෙන් තමයි මේ ගීත රචකයා මේ කාරණේ කරන්නේ. මම හිතනවා දැන් මේ කාරණේ අපි තව තවත් දිගින් දිගට කතා කළ යුතුයි, පැහැදිලි කරගත යුතුයි. ඒත් වැඩිපුර කතා නොකර ගීතයක් අහලම අපි තීව්‍ර කරගමු අපේ සංවාදය. ඔබ මෙතනගෙන තියෙන ඉතාමත්ම සංවේදී මම හිතනවා මේ වචනේ නිවැරදි කියලා ආදර ගීතයක්. ප්‍රේම ගීතයක්. චන්දන මං කැමති ප්‍රේම ගීතයක් කියලා හඳුනනවා මං ආදර ගීතයක් කියනට වැඩිය. මොකද මේ ප්‍රේමය මනුෂ්‍යයාගේ ඉතාමත්ම තියුණු ප්‍රබල කායික මානසික චර්යාවක්නේ. ප්‍රේම ගීත තමයි මම හිතන්නේ අපි ගුවන්විදුලියෙන් වැඩිපුරම අහලා තියෙන්නේ. මෙතෙක් වැඩිපුරම ලියවිලා තියෙන ප්‍රේම ගීත. නමුත් මේ අපි අහපු ප්‍රේම ගීත ওই පෙම් රැල්ල නැගී ගල් තල්ලේ වදී සුදු සුදුරන් කඳේම ගෙදෙන් වගේ ගීත වලින් කොයිතරම් දුරට ප්‍රේමේ පළ වෙනවද කියන එක නම් මට කියන්න බෑ. අපි අහලා තියෙනවානේ අර අමරදේවයන්ගේ ආදර හැඟුම් ගීය. අන්න ආදරය පිළිබඳ නැත්නම් ප්‍රේමය පිළිබඳව ඉතාමත්ම සියුම් හැඟීම් පළ කරන හොඳ ගීයක් හැටියට ඒක හඳුන්වනවා. දැන් අද අපි තෝරගත්ත ගීය නන්දා මාලිනී ගායන සුනිල් ආරියරත්නයන් රචනා කළ ඔබයි රම්මේ සඳ කිරණ කියන ගීතය. මේ ගීයේ විශේෂය දැහැටින් මා දකින්නේ මේකයි. මොකද දැන් ප්‍රේම කරනවා කියන එක එකපාරට බකස් ගාලා දරස් ගාලා කරන දෙයක් නෙවෙයිනේ. මේක පෙරම් පුරන්න ඕනේ. සූදානම් වෙන්න ඕනේ. මේ සඳහා අවශ්‍ය සූදානම් වෙච්ච හොඳ පෞරුෂයක් වගේම හොඳ මානසික තත්ත්වයක් අවශ්‍යයි. දැන් එහෙමයි ප්‍රේමය ප්‍රකාශ කරන්නේ. දැන් ඔබයි රම්ම්‍ය සඳ කිරණ ඝනාන්ධකාරේ ඔබයි සෞම්‍ය තරුවෙලිය පිම්හාන කාලේ දැන් මේ විදිහට ප්‍රේමය පිළිබඳ මූලික හැඳිනීමක් දෙනවා ඊට පස්සේ කියනවා පිපී යාමි අරවින්දයක් සිය තඩාගේ දැන් අරවින්දයක් පිපෙන්න අපි දන්නවනේ එක රැයකින් නෙමෙයිනේ එක දවසකින් නෙමෙයිනේ පිපෙන්නේ මේක මේක කාලයක් තිස්සේ මේ මඩ ගොහුවේ දුක් ඉඳලා මේ මඩ කලල් අතර ඉඳලා තමයි හිමින් හිමින් මතුවලා එන්නේ අරවින්දේ Tamanගේ ප්‍රේමයේ හැටියට විකසිත වෙලා එන්නේ මේක හරිම මේ හොඳම රූපකයක් සංකල්ප රූපයක් මේ ප්‍රේමය පිළිබඳව මේ නිරූපණය කරන. ඊළඟ මේ ගියේ අවසාන කොටසේදී මේ රචකයා කියනවා පෙම්වතුන්ගේ ලෝකයට බාධා කරන්න එපා කියලා. හරිම සියුම් සංවේදනයක් දැනෙනවා. මොකද ඒක හරිම අහිංසකයි. ඒ මිනිසුන්ට ප්‍රේමයේ ඒ මිනිසුන්ගේ නිදහසේ භුක්ති විඳින ඉඩ දෙන්න ඕනේ. මිනිසුන් මේකට සංවේදී කරනවා. මේ අවසාන කොටසේදී. හොඳයි අපි ගීතය අහමු. ඔබ මට කියා දුන්නේය. දැන් මගේ පරමාර්ථය ඔබය. මගේ පරමාදර්ශය ඔබය. මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය. ඔබයි රම් මට විවර කළේය. දැන් මගේ අතීතය ඔබය. මගේ වර්තමානය ඔබය. මගේ උත්තරීතර අනාගතය ඔබය. ඔබයි රත්නශ්‍රී විජේසිංහ කියන්නේ කවුද? ඒක තමයි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් ඔබ හැදුණු වැඩට ගම්පලාත කාව්‍යකරණයට යමුණු හිටිය අපිට කෙටියෙන් කියා දෙන්න. චන්දන මම මේ බොහොම පිටිසර ගමක දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ උඩුගම පාරේ ගාලු උඩුගම පාරේ සමීපයේ තියෙන තෙල්ලඹුර කියන බොහොම පිටිසර ගමේ උපන්නේ. අම්මා තාත්තා බොහොම සාමාන්‍ය යමියෝ. මම මුලින්ම ගියේ ගමේ ඉස්කෝලේට තෙල්ලඹුර දුටුගැමුණු මහවිද්‍යාලයට. ඉන් පස්සේ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහවිද්‍යාලයට අනතුරුව ගාල්ල රිච්මන් විද්‍යාලයට ගිහිල්ලා අධ්‍යාපනය හමාර කළේ. මුලින්ම විද්‍යාධ්‍යාපනයක් තමයි ලැබුවේ. පස්සේ නමුත් මම සිංහල පිළිබඳ ගෞරව පාදියත් ශාස්ත්‍රපති පාදියත් සිංහලයේ ශේනුයි අවසන් කළේ. දැනට මම උණුවටුන අමරසූරි ගුරු විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳව කතිකාචාර්යවර හැටියට සේවය කරන්නේ. මම කැමති දැන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න මොකද ඔබේ රචනා තුලින් මා දැක තිබෙනවා ඔබ ඉතා සංවේදී ස්වාමි පුරුෂයෙක් හැටියට සංවේදී පියෙක් හැටියට. දැන් චන්ද්‍ර මණ්ඩලයේ සැතපුණු පුංචි සාවිය කියලා ඔබ දියණිය පිළිබඳව සඳහන් කරලා තිබුණා. මුල චන්ද්‍ර මණ්ඩල වැන්නේ සාපැටවුවේ හිඳිදන්නේ මේ බිරිඳ ගැන වංකගිරියට මාරු වීම මේ මේ ඔබේ පෞල් ජීවිතය ගැන අපිට විස්තර කරන්න බැහැ පෞල් ජීවිතය කියන්නේ චන්දන මේකයි ඉතින් මට කියන්න පුළුවන් විදිහට කියනවා නම් බිරිඳ මගේ බිරිඳ හේවමාලියා ගාල්ලෙම කෙනෙක්. දීනෙන් දෙන්නෙක් ඉන්නවා. පූර්ණිමා සන්දීපනී පූර්ණිමා සන්දීපනී සහ ප්‍රාර්ථනා සම්මානි කියලා. මම හිතන විදිහට චන්දන මේ පෞද්ගලික අත්දැකීම් දැන් පුද්ගල ගේහස්ත ජීවිතය, ගෘහ ජීවිතය, කුටුම්බය ඉතාමත්ම සමීපව ආස්වාදනය නොකළ නොකර බාහිර ලෝකය කෙනෙකුට ග්‍රහණය කරගන්න අමාරුයි කියලා මම විශ්වාස කරන්නේ. මොකද මම කාලයක් මේ රැකියාව නිසා මම ගෙදරින් බැහැර වෙලා දුර බැහැර ප්‍රදේශයක හිටියා. දැන් ඒ කාලේ මට දැනුණා මේ තමන්ගේ සමීපයින්ගෙන් වෙන්වීම නැත්නම් මේ විප්‍රවාසයේ තියෙන කොච්චර කටුකද කියලා. මම හිතන්නේ ගීතවලට ඇතුළු වෙන්නේ නැති අන්නේ හැංගීම් තමයි. ඔබ හැම විටම බිරිඳ හඳුන්වන්නට චంద్ర මඩල පාවිච්චි කරන්න. ඔබ චంద్ర නුඹ චంద్ర මඩල වැන්නේ වගේ. එවැනි උපමාවක් යොදා ගන්න හේතුව ඒක නම් චන්දන ඉතින් මම විතරක් කරන දෙයක් නෙමෙයි. මොකද සම්භාව්‍ය සාහිත්‍යයේ දිගටම වගේ කාන්තාව නිරූපණයට සඳ පාවිච්චි කරලා තියෙනවා. දැන් ඕ සඳ යනි මුහුණු ඇත්තිය කියලා මේ පැරණි සාහිත්‍ය සඳහන් වෙනවානේ. ඊළඟට ධර්ම ප්‍රතිපිකාවේ වුණා තුඟක් සඳ පාවිච්චි කරන රූපකයක් හැටියට. අවශ්‍යම මේ පෙරදිග සාහිත්‍යයේ විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍යයේ සඳට විශේෂ సౌందర్యාත්මක වගේම අනුරාගී හැඟීමක් වගේම යම් ප්‍රමාණයක පූජනීය හැඟීමකුත් දෙනව නේද චන්දන මං හිතන්නේ එහෙමයි කියලා. තවත් පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා. මීළඟ ප්‍රශ්නෙට කලින් දැන් ඔබම සඳහන් කළා මුලින්ම ආනන්ද සමරකෝන් සුනිල් සාන්තයන් මානව සිංහයන් දැන් ওই විදිහට ආපු අපේ ගීත රචක පරපුරේ බොහෝ ਵਿਚාරකයන් ඔබ දකින්නේ මහගම සීකරයන්ගේ ප්‍රතිබිම්බයක් හැටියට ඒ කාරණේ සත්‍යතාවයක් තියනවාද? ඒක නම් තමයි මට කියන්න අමාරුයි. දැන් මට මෙහෙම එකක් හිතෙනවා. මේ මට මෙන්න මේ මම ධනතොරතුරු ටික අනාවරණය කරන්න පුළුවන්. මොකද මේ නූතන ගීත රචනා කලාව ආරම්භ වෙන්නේ මේ මානවසිංහයන්ගෙන් තමයි ප්‍රශස්ත මට්ටමට දියුණු වෙන්නේ. ඉන් පස්සේ පරපුර මහගමසේකර, මඩල රත්නායක සහ අරිචන හබුදු කියන ප්‍රවීණ රචකයන් තුන්දෙනා ඉන්නවා. ඊළඟ පරම්පරාව කරුණාරත්න බේසේකර, ඩෝල්ටන් අල්විස්, ධර්මසිරි ගාමගේ, අජන්ත රණසිංහ සුනිල් සරත් පෙරේරා, ප්‍රේමගීත දල්විස්, සුනිල් ආරියරත්න, මහින්දාල්ගම W අබේසිංහ කියන රචකයින්ගෙන් නියෝජනය වෙනවා. ඊළඟට ආ පරම්පරාව ගාමිණී ජයතුංග, කුලරත්න ආරියවංශ, ප්‍රියානන්ද විජේසුන්දර, ලෝෂන් බුලත් සිංහල, රම්බණ්ඩ සෙනෙරත්න, රඹුකන සිද්ධාර්ථ හිමි කියන රචකයින්ගෙන් නියෝජනය වෙනවා. අලුත්ම පරම්පරාව කරුණා කුමාරදාස සපුතන්ත්‍රි, සුනිල් ආර්ගමගේ, බණ්ඩාර හැලියගොඩ, වසන්ත කුමාර කොබෝක බන්දුල නානායක අරවසම් කියන රචකෙන් නියෝජනය වෙනවා. අලුත්ම ගීත රචකයෙකු කොටසකුත් ඉන්නවා. එයා තමයි මේ මහින්ද දිසානායක, මහින්ද චන්දසේකර, පල්ලේගම හේමරතන හිමි, රෝහණ දන්දිනේ වගේ රචකයින්. දැන් මේ රචනා පරම්පරාව දිහා බැලුවම සේකර මහා මානව සිංහයන්ගෙන් වැඩ බාරගෙන ගීතය පරිසමාප්ත කරන්ත බොහෝ දේවල් වැය කරපු රචකයා හැටියට හඳුන්වන්නට කිසිම අසාධාරණයක් නැහැ කියලා මම හිතන්නේ. මම උසස් පෙළ පන්තිවල ඉගෙන ගන්නකොට රිච්මන්ඩ් විද්‍යාලයේ දැන් මහගම සීකරත් එක්ක බොහොම සමීප ආශ්‍රයයක් අසුරක් පවත්වගෙන ගියා. දැන් මම ලියන දේවල් සීකරට පෙන්නලා සීකරගේ උපදෙස් ලබාගෙන ඒවා නැවත සකස් කරලා මේ මගේ නිර්මාණකරණය කටයුතු කරගෙන ගියා දිගටම වගේ. ඒ නිසා ඉතින් සීකරගේ මේ බොහෝ කවිවල සහ ගීවල ආభాසය මට ලැබෙන්න ඇති. අනික මම පුද්ගලිකවත් බොහොම කැමති සීකරට. ඒ නිසා ඉතින් මගේ රචනාවලත් ඒ විශේෂයක් දකින්න වෙන්න පුළුවන්. ඔය සීකරයන්ගේ ගීත රචනාවල අනෙක් ගීත රචනාවල අතර තිබෙන වෙනස කුමක්ද? දැන් ඇතමන් කියනවා නේද ජන කවියට ජන ආරට හුඟක් සමීපයි කියලා. චන්දන හැබැයි එහෙම වර්ග කරන්න නම් අමාරුයි. මොකද සේකර ජන කවිය ජනගිය වගේම සම්භාව්‍ය සාහිත්‍යයත් විශ්ව සාහිත්‍යයේ ප්‍රවණතාවත් මනවින් ඇසුරු කරලා මේ ඖචිත්‍ය සලකමින් උචිත භාවයේ සලකමින් හැම සම්ප්‍රදායකම නිදහසේ පාවිච්චි කරපු රචකයෙක්. නිසා එක සම්ප්‍රදායකට පමණක් සේකර නැඹුරුනාය කියන්න පුළුවන් කමක් නැහැ. දවසක් පැන නැති හේනේ කියන ගීතය ඔබ තෝරාගෙන තියෙන ඉතා සංවේදී මව්ගුණ ගීයක් හැටියට මේ ගීතය හඳුනන්න පිළිවන්. දැන් මෙතෙන්දී අපි තව එක කාරණයක් කතා කරමුද අර අත්දැකීම් පාදක කරගත් ගීත රචනා පිළිබඳව. මොකද ඔබේ ගීත රචනා තුළනුත් බොහෝ විට කටුක අත්දැකීම් වලට මුහුණ දී ඒ තුළින් මිහිරි ගීතයක් නිර්මාණය කරපු ආකාරය දකින්න තිබෙන නිසා. චන්දන මේකයි මේ දවසක් පැල නැති හේන කියන ගීයේ ගායන ගුණදාස කපුගේගේ හඬ පිළිබඳව මුලින්ම සඳහන් කරන්න. කපුගේගේ හඬේ විශේෂතාවක් තියෙනවා. ඔහුගේ කටහඬ මට නම් දැනෙන්නේ ඉතාමත්ම දාර්ශනික ශෝකයකින් තෙත් වෙච්ච හඬක් වගේ. මොකද ජීවිතයේ ගැඹුරු පතුලේ ඉඳලා උනන මේ උල්පතක් වගේ ඔහුගේ හඬ. ඒ හඬින්ම මේ ගීය ගායනකොට අපේ සාම්ප්‍රදායික සහ ජන ජීවිතයේ බොහෝ සංවේදීතයන් ස්පර්ශ කරනවා වගේ මට දැනෙන්නේ. දැන් මේ ගීයේ අත්දැකීම මේ සම්බන්දා සෙනෙරත්නයි මෙහි රචකයා වෙන්නේ. මේ ගීයේ අත්දැකීමත් අපට හුඟක් සමීපයි. සමීපයි කියලා කියන්නේ අපි දන්නවා මේ 50 දශකයේ වෙනකොට නිදාස් අධ්‍යාපනයේ පුළුල් වෙනවත් එක්ක බොහෝ ගමේ ඉඳපු කොටස් නගරයට ඇදිලා ආවා. නගරයට මේගොල්ලෝ ආවේ ඒගොල්ලන්ගේ සම්පත් නැත්තම් මුල් හුඟක් ගමේ තියලා. ඒගොල්ලන් නගරේ ජීවිතයෙන් ඒගොල්ලෝ ඉක්මනට කලකිරනවා, හෙම්බත් වෙනවා. නගරෙන් උපයෝගයක් නැති වෙනවා. ඊට පස්සේ නැවතත් ඒගොල්ලන්ට මේ ආධ්‍යාත්මික රැකවරණය හොයාගෙන ගමට යන්න හිතෙනවා, යන්න උවමනාව තියෙනවා. දැන් අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ ගියේ නිරූපණය වෙන්නේ. අනික තමයි මේ ගීයේ භාවිත කරන මේ සංකල්ප රූප රූපක අසීම ප්‍රබලයි. දැන් කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඩලනකොට ඔටොන්න බිම දාදුවගෙන එන්න දෙක පිම්මේ. මෙහෙම එකක් තියෙනවා මේකේ. ඊළඟට මට මතක් වෙන තවත් එකක් චන්දන. මොකද මේ ගීයේ කියන අම්මා මේ පැලක් හදපු නැති හේනක අකාල මේගෙන් මේ තමන්ගේ දරුවා ආරක්ෂා කරන අම්මා කෙනෙක් මේ. මේ අම්මා තමන් තෙමි තෙමි දරුවා නොතෙම ආරක්ෂා කරගන්නවා. අපට මතක් වෙනවා මේ සද්ධර්ම රත්නාවලිය එන පටාචාරාව තමන්ගේ තුන්වෙනි දරුවා ඉපදුන වෙලාවේ මේ ධර්මසේන හමුදුරුව කියනවානේ මේ එළු දෙනෙක් වගේ හතර ගාතෙන් දරුවා නොතෙම තියාගෙන හිටියා කියලා. ඒක මතක් වෙනවා අපට. ගේනේ අකාල් මහවැහි වැත්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමෝ අද අපේ ආරාධිත අමුත්තා රත්නශ්‍රී විජේසිංහ ප්‍රවීණ කවියා. දැන් මම කල්පනා කළා අපි මෙතෙක් කතා කරගෙන ආපු මග පොඩ්ඩක් වෙනස් කරලා මෙන්න මේ වගේ කාරණයක් අහන්න. මොකද රත්නශ්‍රී ඔබ රචනා කළ එක ගීතයක මට මතකයි අග පද හතර. එනතුරා පැලට අවුරුද්ද දුක නැති මග බලාන දොරකඩ පුංචි දුව ඇති පඩි අරන් හෙට උදේ ගමට යන සනි නුඹ අත නුඹ අතේ මට මගේ කඳුළු යැව්වැකි නුඹ අතේ මට මගේ කඳුළු යැව් හැකි. දැන් මම හිතන්නේ මේ වගේ කඳුළු යැව් හැකි වගේ වැකියකින් වචන දහසකින් කියවෙන අරුතක් ප්‍රකාශ වෙනවා කියලා. මට ඒකම හිතෙන දෙයක් තමයි දැන් මේ වගේ විශාල අරුත් කැටි කරගත් වාක්‍ය අද දක්නට ලැබෙන බොහෝ ගීතවල යොදා ගන්නවා අඩුයි කියලා. මගේ ඒ සිතවිල්ල සාධාරණද? ඔබ හිතන හැටියට. අද ගීතවල චන්දන ඇත්තටම සමහරලාට මේ ලක්ෂණේ තියෙනවා. මේ වැඩි හරියක් ගීතවල වැඩිපුර ගීතවල නම් මේක දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ගීත රචකයෙක් වචන ඉතාමත්ම අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මොකද ඔහු ඔහුට ලැබෙන කාලය බොහොම සීමිතයිනේ. කවියෙකුට තරම් දිගට කියන්න බෑ ඔහුට. ඔහුගේ වැඩිපුරම ලැබෙන කාලය විනාඩි 3ක් නැත්නම් 3හමාරක් වගේ කාලයක්. මේ කාලය ඇතුළත ඔහු සියලු දේ කියලා ඉවර කරන්න ඕනේ. ඊළඟට නැත්තම් ආයසරයක් පරිශිෂ්ඨය ගැටපද විවරණව පෙරල පෙරල ඉන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා කවියෙකුට ලැබෙන නිදහස ගීත රචකයෙකුට නැහැ. ඒ නිසාමයි මම හිතන්නේ දැන් සිරිගුණසිංහ වගේ කවියෙක් අපි දන්නවා කවිවලදී පාවිච්චි කරා අතිශයින්ම සංකීර්ණ රූපක පාවිච්චි කරා සංකල්ප රූප පාවිච්චි කළා. අපි දන්නවා බුද්ධියේ ඇල්වතුර ඉරක් ගෙලවටේක ජීවිතයේ හිස රැගෙන දුනි මිදන්. ඒ වගේ එක මේ සංකල්ප රූප හරි සංකීර්ණයි. නමුත් ඔහුම ගීත රචනා කරනකොට ඔහු ලියපු ගීතයක් මේ පිපුණ කුසුම පරවුවා දැන් ඒකේ සංකල්ප රූප හරි සරලයි. දැන් පිපුණු කුසුම පරවුවා, බඹර කිකිණි ගොළු වුණා, මුතු කැට සුද සැඟ වුණා, හසරැලි වියලී ගියා. නමුත් මේ සංකල්ප රූප සරල වුණාට මේවයි අර මුළු අර්ථයම කැටි කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨ කරලා තියෙනවානේ. මේ වචන හැම එකකම භාවික ගුණයක් තියෙනවා. ධ්වනිතාර්ථ තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ වචන දෙඳුන් තමයි ගීත රචකෙක් භාවිත කළ යුත්තේ. එවිට තමයි ඔහුගේ ගීතය අර වාචාර්ථය ඉක්මවලා මේ ධ්වනිතාර්ථවත් හොඳ ප්‍රබන්ධයක් බවට පත් වෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා මට නිරවුල් කරගන්න මේ වෙලාවේ. දැන් ඔබේ ගීත කීපයකම මා දැකපු දෙයක් වංගගිරියට මාරුවීම එකක් දිග කවි නිසඳස් කාව්‍ය රචනා. මේවා හකුලවා තිබෙන ගීතවලට. දැන් මෙබඳු අවස්ථාවකදී අර කවියක් නැත්නම් දිගින් දිගින් දිගට ප්‍රකාශ කළ අදහසක් එහි රෝගුණ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැද්ද? පද කීපයක් පමණක් ඔබට අරගෙන ගීතයක් සකස් කිරීමේදී. ඇත්තම චන්දන දැන් ওই ගීතය නම් මුලින්ම ওই මංකගලියට මාරු වීම මගේ බිසෝනේ අසපන් කියන එක මුලින්ම කවියක් හැටියට මම ලිව්වේ. ඒක මුලින්ම ගීයක් හැටියට සකස් කළේ මේ දිවංගත ස්වර්ණශ්‍රී බණ්ඩාර කවියා. මේ ඔහු තමයි මේ ගීයක් හැටියට මේකේ පද එකතු කරලා ගීතයේ කොටස් මේ කවියේ කොටස් අඩු කරලා ගීතයක් හැටියට මේක සංක්ෂිප්ත කළේ. නමුත් ඒකෙන් මම හිතන්නේ අඩුවක් වෙලා නැහැ කියලා. නමුත් අර කවියක තියෙන අනන්‍ය ලක්ෂණය මොකද කවියක් නැවත නැවතත් කියවලා දිගින් දිගට සංකීර්ණ රසයක් විඳින්න පුළුවන් වෙනවා. නමුත් ගීතයේ ඊටදා එක ටිකක් සරමක් සරල වෙනවා ඇත්තටම. මේ කවියකට වඩා දැන් මම පුද්ගලිකව තාමත් ඇත්තටම මම කාව්‍ය මාධ්‍යයට මම ගීයට වඩා ඇලුම් කරනවා. මේ මම හිතන්නේ ගීයකට වැඩි ගැඹුරු සංකීර්ණ රස නිෂ්පත්තියක් කවියෙන් කරන්න පුළුවන් කියලා. නමුත් ගීත රචකයෙක් මම අප්‍රමාණ කරනවා නෙමෙයි මේ කියන්නේ. ගීයකට එක ගන්නව නම් ඒ අදහස ඒකට අනන්නේ වෙනම භාෂා ප්‍රයෝග තියෙනවා. වෙනම රචනා ක්‍රමයක් තියෙනවා මම හිතන්නේ. ඒ සංක්ෂිප්ත කරන්න ඕනේ. දැන් මුල්ම පද දෙකෙන්ම ගේ පිළිබඳ මූලික හැඳින්වීමක් දෙන්න ඕනේ. දැන් තවත් එකක් ලෙන්චිනා මගේ නංගී ගීතයත් ওই විදිහට සංක්ෂේප කරපු එකක් නේද? නෑ චන්දන ඒක නම් මම ගීයයි මුලින් ලිව්වේ. මුලින් ලිව්වේ ගීයයි. පස්සේ කවිය ලිව්වේ මම ඒක. ඒක විශේෂ අවස්ථාවක්. ඔබ ඊළඟට තෝරාගෙන තිබෙන්නේ කුඩා ගමේ මද්දහනේ. ඔව් සුනිල් විද්‍රසිංහ ගායන ධර්මශ්‍රී ගමගේ රචනා කළ ගීයක්. දැන් මේ කියේ විශේෂය හැටියට මම දකින්නේ මෙන්න මේවා. මේ අලංකාරෝක්ති අඩු. ඒ කියන්නේ වැඩිපුර අලංකාර නැති මේ ජන කවියේ තියෙන අව්‍යාජ ගුණම භාවිත කරලා මේ ගීතයේ අර්ථයම තමයි අලංකාරය බවට පත් කරන්නේ. දැන් උදාහරණ හැටියට මේ ගීය ගී අන්තිමට තියෙනවා මේ ආලවඩන අකුරු පහේ තීරවිල්ල සකි රැයට නිදන තනි පැදුරේ නැති සීනකි සකි ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙළනු සකි ආලවඩන යන තේරුම පොහොසත්කම සකි. දැන් මේ ගීය චිත්‍රපට ගීයක් නේ. නමුත් මේක කේවල චිත්‍රපටේ. ඔව්. මේ ගීය කේවල ගීයක් හැටියට අරගෙන උනත් අපට රස විඳින්න මේ බාධාවක් නැහැ මං හිතන්නේ. 1993 වසරේ ජුනි මාසයේ 24 වන දින ප්‍රචාරය කරන ලද ප්‍රවීණ ගීත රචක රත්නශ්‍රී විජේසිංහයන් සමග කළ සාකච්ඡාවක් ඇසුරින් නිෂ්පාදනය කරන ලද ආරාධිත අමුත්තක සමග වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.